සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවිතය සකස් කර ගැනීම සඳහා අපි කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්ද කියලා දැනගෙන ප්‍රායෝගිකව ඒ ධර්මය අපේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා සංවිධානය වෙන ධර්ම දේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. මේ ධර්ම දේශනා මාලාවේදී අද දවසේ අපි සිද්ධ කරමින් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ වීරිය සම්බොජ්ජාංගය පිළිබඳව වීරිය සම්බොජ්ජංගය වර්ධනය කරන්න හේතු වෙන කාරණා 11ක් තියෙනවා. ඉන් කාරණා දෙකක් ඊයේ දවසේ අපි සාකච්ඡා කරා අපාය බය, අච්චවෙක්කනතා සහ ආනිසංස දස්සාවිතා කියන කොටස් දෙක. ඒ කියන්නේ මේ සසර ජීවිතයේ අපිට වෙන්න තියෙන මහා ව්‍යසනකාරී තත්ත්වයන් අපි නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර නුවණින් විමසන්න ඕනේ. ඉතින් අනුමානය කියන එක හරිය භයානකයි. ලෝකේ නුවණ තියෙන පුද්ගලයෝ අනුමාන වශයෙන් යමක් කරන්නේ නැහැ. ඇයි? අනුමාන කියන්නේ වර්ධින්න පුළුවන්. මාව අපාය යන එකක් නැති වෙයි. මාව දැම්මම මැරෙන එකක් නැති වෙයි නේද? එහෙමනේ අපි අනුමාන කරන්නේ මුළු ජීවිතේම ගවන්නේ අපේ අම්මා අපේ තාත්තා ඉක්මනට මැරෙන එකක් නැති වෙයි. මට අන්න අර කට්ටියට අච්චර භයානක ලෙඩ හැදිලා තියෙන අය දකිනවා අපි. දැක්කහම මට එහෙම වෙන එකක් නැති වෙයි. මේ විදිහට අනුමාන කරගන්නවා ජීවිතය. අනුමාන කරගෙන මොකද කරන්නේ? ඒක වෙන්නේ නැති වෙයි වෙන්නේ නැති වෙයි කියලා ඉන්නවා. වෙන්නේ නැති වෙයි කියලා හිතාගත්ත කීයක් නම් දැන් වුණාද? ජීවිතේ අපි වෙන්නේ නැති වෙයි වෙන්නේ නැති වෙයි වෙන්නේ නැති වෙයි කියලා හිතපු කීයක් වුණාද නේද එහෙනම් මාව අපාය වැටෙන්නේ නැති වෙයි මාව තිරසන් ජීවිතයකට පත් වෙන්නේ නැති වෙයි කියලා හිතුවට එහෙම නොවේ කියලා කියන්න පුළුවන් ඉතින් එහෙනම් ඒ ගැන මෙනෙහි කරන්න කියලා මම දේවදත්ත සූත්‍රයේ තියෙන හැටියට අපාය පිළිබඳ പ്രേත වස්තු විමාන වස්තු වල තියෙන ආකාරයට പ്രേතේ භූතේ අසුරයන්ගේ ස්වභාවයන් එකට හේතු වෙනින්දලා තියෙන අනන්ත දුක් පේන තියෙන තිරිසන් අපායේ තියෙන අනන්ත දුක්ඛත්වයන් නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න කියලා කිව්වා. මේ මෙනෙහි කරපුවාම පින්නන්නේ අපේ හිතේ උපදනා වූ අකුසලයන් ප්‍රහාණය කරගන්නත් නැති අකුසලයන් ඇති වෙන්න දෙන්නේ නැතුව නවත්ත ගන්නත් තියෙන අකුසලයන් තියෙන කුසලයන් පිරිහෙන්න දෙන්නේ නැතුව පවත්වා ගන්නත් නැති කුසලයන් වර්ධනය කරගන්නත් අපේ ඇතුළෙන්ම හිත ඇතුළෙන්ම නැగిලා එන ලොකු අදහසක් එනවා. අන්න ඒ එන අදහස හරියට නිකන් අර අපිට ලොකු ගමනක් යන්න ඕන වෙලා අපි හිතමුකෝ ලොකු බෑග් එකක් උතුස්සන් යනවා කියලා පරක්කුත් වෙලා කියලා. අන්න ඒ වෙලාවේ කොහොමද අතපය රිදුනත් මොකද කරන්නේ? අතපය රිදුනත් ඉක්මනට ගමනාන්තය දක්වා යන්න වෙලාවට යන්න ඕන හින්දා නේද? අපි තුන් ගොඩක්ම පරක් වෙලා වාහනයක් යනවා කියලා තියෙනවා පරක් වුණොත් ලොකු පාඩුවක් වෙනවා. එහෙනම් දුවගෙන දුවගෙන යනවා බඩුත් උසගෙන. කොච්චර බර තිබ්බත් දරාගෙන යනවද නැද්ද? අන්න ඒ වගේ අපේ හිත අර මේ මේ විදිහට අපාය ගැන මෙනෙහි කරපුවාම පින්නන්නේ කුසල් වඩන්න දුක් විඳගෙන හරිද? හරියට විතක වදකෙක් නැත්නම් යම්කිසි දක්ෂ සටන්කාරයෙක් යුද්ධයකට ගියාම එන එන එන එන සතුරාව පලා හරිනවා වගේ නේද මේ වීරිය කියන චෛතසික අපිට හැම වෙලෙම අලුත් වෙවි අලුත් වෙවි නැగి නැగి නැగి නැగి එන හැම අකුසලයක්ම යට කරලා දාන්න හේතු වෙන විදිහට වීරිය හැදෙන්නේ අර විදිහට අපාය ආදිය ගැන හොඳට හොඳට මෙනෙහි කරලා තිබ්බහම මම පටන් ගත්ත වැඩේ අවසානයේ දක්වා අරගෙන යන හරියට නිකන් වාහනයකට නැගිලා මහ වේගයෙන් යනවා වගේ සැඩ පහර පහලට ගලන සැඩ පහරේ නොසැලී පහළට ගලන්න දෙන්නේ නැතුව ඉදිරියට වේගෙන් ඇදිලා යන්න තරම් කොච්චර බාධාවත් ඇදිලා යන්න තරම් දක්ෂකම වීරයක් තියෙන්න ඕනේ අපේ సంతානේ නේද මොනවා යට කරගන්නද අකුසල් යට කරගන්නද බැඳීම් යට කරගන්නද අන්න ඒ බැඳීම් අයින් කර ගැනීම මොකද ඒවත් එක්ක තමයි මේ බැඳිලා තියෙන දේවල් තමයි නැවත දකින්න ඕනේ නැවත අහන්න ඕනේ නැවත විඳින්න ඕනේ කියලා ඉවරක් නැතුව අපේ හිත අකුසලයට ඇදලා දාන්නේ කුසීතකම කියලා කියන දේෙන් අයින් කරගන්න බෑ කුසීතකම කියද්දී නිකන් කම්මැලිකමට ඉන්නවා විතරක් නෙවෙයි එතනින් ගම් වෙන්නේ මේ කෙලෙස් වලින් අයින් වෙන්න හිතේ තියෙන නැලිකම කතා කරන්න ගත්තොත් කතා කර කර ඉන්නවා ඕන නැති දේවල් කතා කර කර ඉන්නවා නිදා ගන්න ගත්තොත් නිදා ගන්නවා ඉඳකට ගත්තොත් ඉඳගත්තමයි මම මොන වගේ කියලාද කිව්වේ උදාහරණයක් විදිහට කිව්වේ කුසීතකමට යටවෙච්ච කෙනා මැටි ගුලියක් වගේ කියලා මැටි කුලිය බිම දැම්මොත් තහ කාලා එතනම හිටිනවා. සමහර අයගේ ජීවිතය එතනම හිටලා නැවත ඔසවා දෙන්නේ නැහැ. වැටෙන තැනින් ඔසවා දෙන්නේ නැහැ. රබර් බෝලයක් පොලේ ගහුවා. නේද? බිම වැටෙනකොටම එතනින් ඔසවා ඔසවා දෙනවා. එතනින් නැගිටවනවා. අන්න ඒ වගේ මේ මැටි ගුලියක් වගේ ජීවත් වෙන්නේ නැතුව අර හැම අකුසලයකටම අපිව වැටෙනවා. ඒක සතර දෝෂය. නැවත නැවත නැවත නැවත නැවත නැවත අකුසල් පහළ වෙනවා. ඉතින් මේ සුවදායක తත්වය ගැන අපි දන්නේ නැත්නම් අර භයානක తත්වයට වැටෙන මේ අකුසලයෙන් හිත මුදවා ගන්න පුළුවන්කම නැත්තේ නෑ. ඉතින් හිත මුදවන වීරිය උපදින්නේ මේ තියෙන අපහසු తත්වයෙන් අයින් වෙලා ලොකු වීරියකින් කටයුතු කරන්න පුළුවන් තත්යකටපත් වෙන්නේ මේ වගේ අපාය ගැන දැනගන්න ඕනේ. ඒ වගේම ආනිසංස දස්සනතාව කියන එක අපි යම් ප්‍රමාණයකට මෙනෙහි සාකච්ඡා කරා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ මේ විදිහට මෙනෙහි කරන්න කියලා ඒවා මෙනෙහි කරන්න ඕනේ මේ ලැබිලා තියෙන ජීවිතයේ මට කොච්චරනම් වටින ධර්මයක්ද ලැබිලා තියෙන්නේ අපි බඹර දෙබර කූඩයක් අරගෙන හැරිදගෙන යනවා වගේ අපිට වෙලා තියෙන සියලු සංස්කාරයන් සකස් වෙනවා මේ හිතේ පාර යනකොට දකින්නේ වහින්දා අහනේ වහින්දා නේද දකින්නේවා අහනේවා විඳිනේවා කියනේවා ඉන්දා අපේ හිත ඇවිස්සෙනවද නැද්ද? ආන් සකස් වෙනවා එක එක විදිහට සකස් වෙනවා සිත. රාග සිතක් විදිහට සකස් වෙනවා, දේශ සිතක් විදිහට සකස් වෙනවා, මොහ සිතක් විදිහට ඊට ඒ අමතරව ඒ දේශයට අදාළව මොනවද ඊර්ෂියාකම්, අසුරුකම්, කෑදරකම්, ගිජුකම් මේ විදිහට නුයේකුත් දරාගන්න බැරි තත්ත්වයේ සැකසීම් සිද්ධ වෙනවා මේ సంతානේ. ඒ සැකසෙන සැකසෙන විදිහට මේ ශරීරය නටවන්න වෙලා තියෙනවද නැද්ද? ඉතින් ඒ එක්කින්වත් ගැලවෙන්න බැරුව සැඩපහරකට අහු වෙලා වගේ ඉන්න අපිට අන්න ඒවෙන් අයින් වෙන්න ක්‍රමවේදයක් ලැබිලා. එහෙම ක්‍රමවේදයක් ලැබිලා තියෙන වෙලාවේ මේ හිත සුවපත් භාවයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. වේදනාවල්, සංඥාවල්, සංස්කාරයන්, විඥානයන් කියන මේ පංච පාදානස්කන්ධයට අදාළ කොටස් හැම වෙලෙම නොසන්සුන් ස්වභාවයකට සංසිඳුන්නේ නැති ස්වභාවයකට තියෙන්නේ. ඒවැය සංසිඳීමක් නැහැ. නේද? හරි කලබලකාරී තත්වයකින් නැවත නැවත හටගන්නේ. ඒවා පිළිබඳ ඉල්ලීම් තියෙනවා අපිට. කෙලෙස් වලින් දැවෙන තැවෙන හින්දා ඒ කෙලෙස් මිශ්‍ර වීම තියෙන හින්දා බලන්න අපි අපි නැවත නැවත අතීතයේ ඇති වුණා වූ වේදනාවන් අපේ හිත අපෙන් ඉල්ලනවද නැද්ද? යමක් කෑවා නම් ආයෙ හඬ ඉල්ලනවා. තේරෙන විදිහට කියනවා නම් යම කාපු දේ ආයෙ පහව ඕනේ කියලා ඉල්ලනවා. මොකටද? දිවේ ඇතිවන්නා වූ යම් කිසි සැප වේදනාවක් ඇති වුණාද ඒ ආහාරයෙන්ද ඒක ආයසරයක් ඕනේ කියලා මේ හිත ඉල්ලනවා. ඉතින් මේ විදිහට ඉල්ලන ඉල්ලන දේවල් දීලා දීලා දීලා දීලා දීලා දීලා නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? සමහර ශරීර ලොකු වෙලා. ඒත් ඇතිවීමක් නැහැ. නේද? සමහර අය අසනීප වෙලා. ඒත් ඇතිවීමක් නැහැ. සමහර අයට මහා දුකකටපත් වෙන්න වෙලා ඒව හින්නම්. ඒත් ඇතිවීමක් නැහැ. බලාපොරොත්තු ඔක්කොම කැඩිලා. ඇයි කැඩෙනවාමයි ඇයි? මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙන එක. මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙන එක. එහෙනම් බලාපොරොත්තු ඇති කරගත්ත බලාපොරොත්තු කැඩිලා මහා දුවකටපත් වෙලා. ඒත් ඇති වෙනවක් නැහැ. හ්ම් 100ක් හම්බුණා නම් ඒක නැති වුණා නම් 10ක් හරි කමන්නේ නැහැ කියලා ඊට පස්සේ ඉන්නවා. 10ක් කමන්නේ නැහැ කියලා ඉඳලා එකක් හරි කමන්නේ නැහැ කියලා ඉන්නවා. දශම එකක් හරි කමන්නේ නැහැ කියලා ඉන්නවා. ඔච්චර හරි තියෙනවන්නේ කියලා ඉන්නවා. ඉතින් ඒ විදිහට ඒ විදිහට තියෙන තියෙන විදිහට කොහොම හරි මේකෙම එල්ලිලා ඉන්න මේ හිත හදනවා මිසක් අ. ඒ අපහසුවෙන්ම අපහසුයෙන්, ඉතා අපහසුයෙන් මේ අපිට ඕන හැටියට තියාගන්න බැරි මේ සංස්කාරයේම එලිලා ඉන්න මේ හිත හදනවා. ඉඳ දෙන්නෙම නැහැ ගැලවෙන්න. ගැලවෙන්න ඉඳ දෙන්නෙම නැහැ. කොච්චර ගලව ගන්න හදුවත් ගලවන්න බෑ. අන්නේ සඳහා ගලවලා දාන්න අවශ්‍ය කරන කෙලෙස් වලින් හිත ගලවා දාන්න අවශ්‍ය කරන ශක්තිය අපේ තියෙන්න ඕනේ. මම මේකට මොන වගේද කියන්නේ උදාහරණේ අර එළාම් එක තියලා නිදා ගන්නවා වගේ. එලාම් එක තියලා නිදාගත්තට නේද? එලාම් එක නම් වදිනවා නැගිටින්න නැගිටින්න නැගිටින්න කියලා. හැබැයි මේ ශරීරය ඔසවා ගන්න අවශ්‍ය කරන ශක්තිය නැහැ. අංශභාගය හැදිලා වගේ ඉන්නේ. නේද? ඔසවා ගන්න අවශ්‍ය කරන ශක්තිය නැහැ. ඒක කොහේ අඩුපාඩුවද අපේ හිතේ තියෙන ඒ වෙලාවේ හිතෙන් මේ ශරීරයේ උස්සන්න ඕන ශක්තිය එන්නේ නැහැ. නැගිට ගන්න වුවමනාව දෙනවා නැගිට ගන්න බැරුව ඉන්නවා. කායික අපහසුවක්ද? නැහැ. ඇඳේ සර්පෙක් ඉන්නා වගේ දැවුනොත් නේද? නැගිටින්න බැරුව වැතිරි වැතිරි හිටිය කෙනා පයින්නවා කියලා මම හැමදාම කියනවා. පනිනවා. ඒ පනින්න අවශ්‍ය කරන ශක්තිය දුන්නේ කොහොමද? ආ හිත හිත ඉන්නවද? දැන් කමන්නේ නැද්ද පැන්නට ඕන්න ඔහෙ මොකද කරන්නේ? තව ටිකකින් පයින්නවා සර්පයා කයින් කන්නේ නැති වෙයි දන්නේ නැහැ, කයිද දන්නේ නැහැ. ඒ වගේ ඉන්නවද? නෑ, ඒවවත් හිතන්න වෙලාවක් නෑ. නේද? මොකවත් හිතන්න වෙලාවක් නෑ. ඒ මොකද බය දැනෙච්ච හින්දා. මම උපමා කරනවාන්නේ ඒ සිද්ධිය අරගෙන මෙන්න මේ විදිහට. ඇඳ කියන්නේ පංචකාම සම්පත්තියයි. හරි. එලාම් එක කියලා කියන්නේ මේ ඇහෙන ධර්මයයි. කම්මැලිකම තීන මිද්දේ කියලා ඇඳට ඇලිච්ච ගතිය තමයි කාමච්ඡන්ද ආදිය. ඒ කාමච්ඡන්ද ආදිය මේ ඇඳට අලෝවලා තියලා. පංචකාම සම්පත්තිය කියන ඇඳට අලෝවලා තියලා ඉන්නවා. එතකොට එලාම්නික විදිහට අපි බණ කියනවා. අපේ බණ ඇහෙනවා. දැන් මේවා කියනකොට ඇහෙනවා. දැන් ආ මේ කියන්නේ ඔය ඇඳෙන්නේ නැගිටින්න, ඇඳෙන්නේ නැගිටින්න, ඇඳෙන්නේ නැගිටින්න කියලා මේ කියන්නේ. නේද? මොකද හිත? තව ටිකක් ඉන්න නැගිටිනවා, හෙට නැගිටිනවා, අනිද්දා නැගිටිනවා, තව පොඩ්ඩක් ඉඳලා නැගිටිනවා. දැන් අසනීපයි වගේ, දැන් කෑවා වැඩි, දැන් බඩගිනි, දැන් නිදිමතයි. ඔය විදිහට කී කී කී කී කී කිය ඇඳේම ඉන්නවද නැද්ද? ඔන්න ඔය අද කාලා හෙට ඉඳන් කෑම පිළිබඳ තියෙන තණ්හාව අයින් කරනවා. නේද? තව ටිකක් ඉන්න ඕනේ ඉතින් එහෙම බෑනේ. හාමුදුරුවෝ කියන විදිහට පුළුවන් යා අපිට දරුවෝ ඉන්නවනේ අපිට නිවේස නිවාස තියෙනවනේ අපිට රාජකාරී තියෙනවනේ අපිට හරියට වැඩනේ නේද? එහෙම කිය කිය මොකද කරන්නේ? ඇඳේම ඉන්නවා. යම් විදිහකින් දැවුනොත් පින්නොත් මේ සංසාර බය, අපාය බය, මට අනාගතේ වෙන්න තියෙන ව්‍යසනය දැවුනොත් හරියට කවුරු ඇඳේ ඇඳේම ඉන්න කවුරු දැක්කා වගේද? සර්පයා දැනුණා වගේ. ආයෙ හිත හිතින්ද දෙන්නේ ඒ කියන්නේ අපි ධර්මය තුල ක්‍රියාත්මක කරනවා නෙවෙයි ක්‍රියාත්මක කෙරෙන විදිහට අපේ సంతානය සකස් කරගන්න ඕනේ. එතකොට ඒ අය සර්පයා දැක්ක කෙනා ඇඳෙන් පයින්නවා හිතලා බලන්නේ දෙසරයක් තුන් සැරයක්වත්. එහෙනම් මොකද ඊට වැඩි භයානකම තියෙන හින්දා. මේකේ පින්නන්නේ දරුවා අතහැරලා දාලා ගෙවල් අතහැරලා දාලා යන්න කියලාද මේ කියන්නේ? නැහැ අතුලාන්තයේ තියෙන මේ අධිකතර වූ බැඳීම ක්‍රමානුකූලව අයින් කරගන්න කියන එකයි මේ කියන්නේ. අයින් කරගන්න මේ බැඳීම අයින් කරගන්න කියලායි මේ කියන්නේ. ඉතින් මේ බැඳීමුත් එක්ක තණ්හාවත් එක්ක මේක කරන්න බැරි හින්දා. ඉතින් එහෙම අයින් කරගන්න පුළුවන් වෙන්නේ අයින් කරගන්න අවශ්‍ය කරන ධර්මයක් තියෙන කාලෙක විතරයි. නේද? හ්ම් අපි කියනවා කෙනෙකුට මෙන්න මේවා ඉගෙන ගන්න කියලා. ඉගෙන ගන්න අවශ්‍ය කරන ගුරුවරයෙක් හෝ අවශ්‍ය සම්පත් නැත්නම් ඉගෙන ගන්න පුළුවන්ද? බෑ. නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් බැඳීම් අයින් කරගන්න අයින් කරගන්න කියලා ලේසියෙන්ද? අන්න බලන්න අපිට හැම නිමේෂයකම හැම නිමේෂයකම දැනෙන්න ඕනේ. හැම නිමේෂයකම දැනෙන්න ඕනේ. මම මට මේ ලැබිලා තියෙන අවස්ථාව මේ ධර්මයේ තුලින් මෙච්චර ආනිසංසවාරයක් ලබා ගන්න පුළුවන් හැම දෙයකින්ම බැහැර වෙච්ච උපසමාය තත්ත්වයටපත් වෙච්ච ලෝකේ අවබෝධ කරගන්න පුළුවන් තත්යකට පත් කරගන්න පුළුවන් සියලු ව්‍යසනයන්ගෙන් අත මිදෙන්න පුළුවන් කියලා තමයි මේ ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. ඒ ආනිසංස මෙනෙහි කරපුවාම කොතරවත් සෝදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියලා තමන්ට දැනෙනවා. ආන්ගේ ඒකත් එක්ක අර අපාය බය එක පැත්තකින් මෙනෙහි කරපුවාම ආනිසංස මේ පැත්තෙන් මෙනෙහි කරපුවාම අපේ හිත හොඳටම නිවනට නැඹුරුතාවයක් දක්වන වීරයක් උපදිනවා. අර කුසීතකමේ ඇලි ගලී ඉඳ දෙන්නේ නැහැ. කුසීතකමේ ඇලි ගැලී ඉඳ දෙන්නේ නැතුව. ඒතර ওই කාරණා දෙකට අමතරව ඊළඟට තියෙන්නේ ගමන විති පච්ච වෙක්කනතා කියන තුන්වෙනි කාරණාව. ගමන විති පච්ච වෙක්කනතා කියන්නේ පින්නත් නේ දැන් මම උදාහරණයකින් මේක කියන්නම් අපි හිතමු අපි 10 පන්තියේ විතර ඉන්නකොට පාසල යද්දී 11 පන්තියේ විභාගය ඉවර වෙලා කවුරු හරි හොඳ දක්ෂ ලංකාවෙන් පළවෙනියා වෙලා අපේ පාසලෙන් පාස් වෙලා. අද බොහොම දක්ෂ වැඩක් කරලා නැත්නම් මොනහරි ක්‍රීඩාවකින් ලොකු දක්ෂ දක්ෂයෙක් කියලා හරියට අපි හොයලා බලනකොට හරියට මහන්සියලා මේක කරලා තියෙනවා මෙයා. ඒ වගේ වීර කටයුතු කරපු පුද්ගලයන්ගේ චරිත කතා ආදිය. ඒ ආපු ගමන පිළිබඳව අපිට දැනෙනකොට තේරෙනකොට ඒ ඒ කාලේ අපිට මොකද හිතෙන්නේ? දැන් කෙනෙක් හොඳට විභාගේ සමත් වෙලා මං ඊළඟ සැරේ තමයි විභාගය කරන්න ඉන්නේ. ඒ කාලේ අපිට මොනවද හිතුනේ? ඉන්නවා ඊළඟ සැරේ ඊළඟ සැරේ මම තමයි. නේද? කියලා හරි උනන්දුවෙන් ගෙදර ගිහිල්ලා කාමර අස්තරලා පොත් මේස අස්තරලා නේද? ඈ සැලසුම් හදලා ආරම්භක ධාතුව බොහොම හොඳයි. පටන් ගන්නවා. හැබැයි ඊදවසල අන්න ටික දවසයි. ඇයි ඒ ඒ පිළිබඳව නැවත නැවත නැවත නැවත සිහි කරන්නේ නැති කරනවා. එතකොට දාරුචරිය තෙරුන් වහන්සේ ඒක බණපදයේ නිවන් දැක්කද නැද්ද? එතුමන් වහන්සේගේ චරිත කතාව පොඩ්ඩක් මතක් කරන්න යන්තම් කෙටියෙන්. හ්ම් කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලයේදී ඒ ශාසනය ඉවර වෙනවාය නට වෙනවාය කියලා දැනගත්තට පස්සේ පිරිසක් එකතු වෙලා මොකද කරේ? ඒ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍යයක් පැදකුණු කරලා මොකද කරන්නේ? මහා පර්වතයක නැගත්තා. කැලේ කැලේ පැන ආය අපිට මේ ශාසනයෙන් වැඩක් වෙන්නේ නැහැ. දැන් මේක ඉවරයි කියලා කැලේ පැනගත්තා යම් ප්‍රයෝජනයක් පුළුවන් නම් ලබා ගන්න ඕනේ කියලා. ඒකලා නැග්ගොත් ආයේ බහින්න බැරි පර්වතයකට නැග කට්ටිය. නැගලා නැග්ගෙවිලි මම මොකද කළේ? අයින් කරා. ඒ කියන්නේ ඉතින් සම්පූර්ණ ඔක්කොම අතාරිනවා කියන එකයි. ඒක භෞතිකව ඔක්කොම අතහැරියා. ආය අපි පැහැදිලිවම කියලා. ඒකල මේ කට්ටිය සම්මුතියක් ඇති කරගත්ත යම් කිසි කෙනෙක් රහත්භාවයට පත් වුණොත් යම් හේකින් 이르දියෙන් ගිහිල්ලා ආහාර ගෙනත් දෙන්නත් බෑ. එහෙම සැකේකුත් තිබුණා. නැත්නම් ඒ ධර්මතම ඒ විදිහට මේ ගලවුඩ භාවනා කරලා දෙන්නේ එක්කෙනෙක් රහත් භාවයටපත් වුණා එක්කෙනෙක් අනාගාමී වුණා අනිත් අය ගලවුඩ වේලිලා මරුණා හරි ඉතින් ඒ වගේ තව දැන් අගසව් දිනම ඊළඟට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආදී වශයෙන් මේ බොහෝ ඒ ශාසනයේ බොහොම ඉහළට අර නැත්තම් බුදුරජාණන් වහන්සේගේ චරිතය බෝධිසත්වයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ මේ කටයුතු සිද්ධ කරපු විදිහ අපි හොයලා බලනකොට ඒ ආපු චරණය ඒ විද්‍යාව ඇති කිරීම සඳහා අවබෝධය ඇති කර ගැනීම සඳහා ඒ උත්තරමයන් වහන්සේලා දැන් සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා උපදේශකෝලිත විදිහට ඉන්න කාලේ මොකද කරේ අර ගිරග්ග සමංජ කියන එක සංදර්ශනයක් බලලා නේද? නාට්‍යයක් නාටකමක් නේද? ඒවා බලලා මොකද උනේ? මෙහි ඊටාම කලකිරීමකටපත් වෙලා මේ දෙන්න මොකද ගත තීරණය? අපි දෙන්න එකමග යන්නේ නැහැ. අපි දෙන්න දෙපැත්තට ගිහිල්ලා සත්‍ය හොයනවා. මේ වායින් පළක් වෙන්නේ නැහැ. ඇස පිනෙව්වා පළක් නැහැ. ආය පිනවන්න හදනවා. ඒක ඔළුව තියන අයට නුවණ තියන අයට ඒ වගේ කල්පනාවල් එනවා. දැන් ගිරග්ග සමග්ද කියන නේද සංදර්ශනය බැලුවා කියන්නකො බැලුවා නම් ඉතින් බලලා ඉවරනාට පස්සේ මොකද හිතෙන්නේ ආයෙ බලන්න ඕනේ දැන් මේ හිත ගැන ගවේෂණය කරන්නාට අන්න ඒක දැනනවා අපි මොනවා හරි බොහෝම කැමති දෙයක් බැලුවා ඉතින් බලලා දැන් බලලා ඉවරයි නේද දැන් ආයෙ මොකද වෙන්නේ එහෙනම් ආයෙ ඉල්ලනවා ඉතින් ආයෙ පෙන්වන්න ඕනේ ආයෙ පෙන්වන්න ඕනේ ආයෙ පෙන්වන්න ඕනේ ඉතින් මේ මේ සුට්ට තේරුම් ගත්ත අය ඒකෙන් අත මිදෙන ක්‍රමවේද සොයා ගන්නවා. අන්න ඒවා හරියට මෙනෙහි කරනකොට මොකද වෙන්නේ පින්නන්නේ අපිට ලොකු වීරයක් උපදින මම මේ මොනවද කරන්නේ මං කානවා බොනවා නානවා අඳිනවා රණ්ඩු අල්ලනවා කේලම් කියනවා ඕපදුප කතා කර කර ඉන්නවා වැටිච්ච දැන වැටි වැටි ඉන්නවා මම මෙහෙම ඉන්නකොට මේ බුද්ධ ශාසනයම සමහර ඇත්තෝ වීරයෙන් කටයුතු කරලා සිහියෙන් කටයුතු කරලා නුවණින් කටයුතු කරලා නේද දැඩි පරිශ්‍රමයක් ඇති කරගෙන මොකද කරන්නේ? ඒ ඇත්තෝ නිවන් දැක්කා. නේද? සියලු දුක් නැති කරගත්තා. මං තාම මං තාම මෙහි ඇලි ගලි ඔහේ වාසය කරනවා කියලා තමන් ඇති කරගන්න ඕනේ අවබෝධයක් තේරුමක් ඇති කරගන්න ඕනේ. හරි. ඉතින් මේ ඒවා ගැන මෙනෙහි කරනකොට ඒ ඊටාම සංවරව ඊටාම සුපටිපන්න ගුණයෙන් යුක්තව ඒ ගත කරපු ජීවිත ඒවැය කරපු කැපකිරීම ඒ ඒ ආපු ගමන පින්නන්නේ අපි ක්‍රමානුකූලව මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරනකොට අපිට හිතෙනවා මම අර්ථවත් මිනිසෙක් වෙන්න ඕනේ. මම මේ ජීවිතේට වටිනාකම දෙන්න ඕනේ කියලා. ඒ උත්තරමයන්න් වහන්සේලාගේ ජීවිතවලට කොච්චර වටිනාකමක් දුන්නාද කියනවනම් මැරුණාට පස්සේ ඉරිනම් පෑවට පස්සේ අපි මැරුණාම කොහොමද? මැරිලා අපි අරන් ගිහින් පිච්චුවා. පූජ්‍යපදේ යන්නේවත් නැහැ කවුරක්වත්. අපේ අපේ මේ ශරීරයේ පුච්චවුවට පස්සේ අලු ටිකක් එහෙම කොහේ හරි වැටුනොත් කියනවා මල පාළුවටපත් වෙනවා ඒ පැත්තම කියලා. ඔන්න වැඩි. නේද? හැබැයි සත්‍ය අවබෝධ කරපු උත්තරමයන්න් වහන්සේ නමක් නේද? මරුණා කියන්නේ නැහැ. අපි කියන්නේ පිරිනිවන් පෑවා කියලා. එහෙම වුණාට පස්සේ ඒවාට අඩුම ගානේ අලු කියන්නේ නැහැ. කියන්නේ ධාතුන් වහන්සේලා කියනවා. නේද? මිනිස්සු පොරාලන ඔයා බෙදා ගන්නවා. ඉතින් ඒ තරම් වටින දේ ලෝකයේ මොනම දේ ලබා ගත්තත් මට මේ ලැබිලා තියෙන ධර්මයේ තුලින් ලබාගත යුතු දේ මම ඉතින් ඔහේ ගෙදරට වෙලා ඔහේ ඉන්නවද මොකද කරන්නේ මැරෙනකොට දාලා යන්න තියෙන ගෙවල් හැමෝම හැදුවා මැරෙනකොට දාලා යන්න තියෙන දරුවෝ හැමෝම හැදුවා නේද මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් හැමෝම එකතු කරා ඒ කට්ටිය අන්තිමට පෙරදුනා එතැයි බලහත්කාරයෙන් ඒවෙන් අයින් වෙන්න උනා එහෙනම් මම එහෙම කරන්නේ නැතුව මම මේක ආකාරයට අර උතුම් අවබෝධය සඳහා කටයුතු කරපු අය ආකාරයට මම කටයුතු කරනවා කියලා ඒ බෝධිසත්ව චරිත ඒ ආදර්ශමත් චරිත පිළිබඳ හොයලා බලලා ඒවා දැනගෙන ඒවා මෙනෙහි කරන්න ඕනේ. එතකොට අපිට ආදේශ වෙනවා ඒ චරිත ලක්ෂණය. මොකද කියන්නේ? වීරිය බුදින්ට හේතුවක් වෙනවද නැද්ද? එහෙම වීර චරිත ඒ වගේ ඇත්ත අවබෝධ කරගන්න ළඟා කරගත්තේ සාන්ත භාවයටපත් වෙච්ච චරිතයක් වගේ මට බැයිද මේ මේ ගෙදර ඉන්න මට නේද මේ අම්මේකට තාත්තේකට අක්කේකට අයියේකට නංගියේකට මල්ලියේකට බැයිද තමන්ගේ ජීවිතයේ උතුම්ම තත්ත්වයටපත් කරගන්න ඕන අනිත් අය හැමෝම කරන සාමාන්‍ය මනුස්සයා හැමෝම ඇවිදගෙන යන විදිහට කතා කරන හැටියට ඒ විදිහට මගේ ජීවිතයත් ජීවලා වැඩක් තියනවාද ඇයි මට උතුම් කෙනෙක් බවට පත් වෙන්න බැරි? ඇයි මට වෙනස් කෙනෙක් බවට පත් වෙන්න බැරි? කියලා අර උතුම් අයගේ ඒ වෙනස් කෙනෙක් බවට පත් වෙච්ච අයගේ අන් අයට වැඩිය ඉහළ මානසිකත්වයක් ඇති කරගත්ත අයගේ ඒ ගමනය ඒ ඒ ජීවිතය පිළිබඳව ප්‍රවේශමේ මෙනෙහි කිරීමෙන් අන්න අවස්ථාව ලැබෙනවා එතනට ඒ කටයුත්ත සම්පාදනය කරගන්න. හරිද? අපේ හිත නැමෙනවා එතකොට ඒ පැත්ත. හරි? ඉතින් ඒ ගැන තව හිතලා බලන්න ඕනේ මේ අත්ෝ මේවා කොච්චරනම් සාධාරණ දේවල්ද කියලා. ඊළඟ කාරණා පින්නන්නේ පින්නපාත පචායනතා කියන එකයි ඒක විශේෂයෙන්ම අපිට ස්වාමින්වහන්සේලාටයි ඒ වුණාට මේ හුඟක් අය සිල් සමාදන් එහෙම වෙනවා එදාටවත් ගානක්වත් නෑ අපේ අයට. හරිද? එතකොට මේ අත්තන්ට වගේ මමත් බලන්න ඕනේ මේ මට මම මේ චීවරයක් දරාගෙන සීලයක් සමාදන් වෙලා මේ ධර්ම දේශනාව දැන් ඉවර කරපු ගමන් ඊළඟට කට්ටියගේ බලාපොරොත්තුව මොකක්ද? නේද මාව පෝෂණය කරන්න ඕනේ කියලා. කොයිතරම්නම් සිල්වන්තව ගුණවන්තව කවුරු හරි කෙනෙක් කටයුතු කරනවා නම් ඉහි හෝ පැවිදි ඒ හැමදිනාටම තමන් යොදාගත්ත බාහුව බලය යොදලා හරි හම්බ කරගත්ත ධනයෙන් විශාල කැපකිරීමක් කරලා ඒවා ලබා දෙන්න ඒවායින් දානවාන ආදී ලබා දෙන්න හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවද නැද්ද? තමන්ගේ තමන්ගේ දරුවන්ට දෙනවට වැඩිය වැඩි කැපකිරීමක් කරලා දානමාන ආදී ලබා දෙනවා. සමහර විට බොහෝම බොහොම දුකටපත් වෙලා ඉඳිමින් තමයි මේ දානය කරන්නේ. නමුත් අතුලාන්ත තද බල හැඟීමකින්. ඉතින් අපි හිතන්න ඕන සුළු දෙයක් වුණත් එන්නත් නේ සුළු දෙයක් වුණත් ඒ ඇතුළ ඇතුලේ තියෙන හැඟීම ප්‍රබල නැහැ. ලක්ෂයක් මුදල් තියෙන කෙනෙක් 10000ක් දෙනකොට 10න් එකක් දුන්නා වගේ අර දැනෙන්නේ. 10000ක් තියෙන කෙනෙක් 1000ක් දුන්නාම 10න් එකක් දුන්නා වගේ. 1000ක් තියෙන කෙනෙක් 100ක් දුන්නාම 10න් එකක් දුන්න හැඟීමක්. 100ක් තියෙන කෙනෙක් 10ක් දුන්නාම ඒත් එහෙමයි. නේද? 10ක් තියෙන කෙනෙක් එකක් දුන්නාම චේතනාව නම් 10න් එකක් දුන්නා වගේ. ඉතින් දුන්න දේ පොඩි කියලා අපිට නොසලකා හරින්න බෑ. එතන තියෙන හැඟීම ඊටාම ප්‍රබල වෙන්න පුළුවන්. ඒකින්ද වත් පිටක් හරි පාත්‍රාවට වැටුණා නම් නැත්තම් සිල් ගන්න දවසේ තමන්ට දෙන දාණය ගැන තමන් මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරපුවම මාව පෝෂණය වෙන්නේ අන්න යන්න මාව පෝෂණය කරන්නේ මෙන්න මේ වගේ. ඒ අයගේ චත්ත ස්වභාවයන් වලට වැඩිය මං වෙනස් හින්දා. ඒ අයට ළඟා වෙන්න අවශ්‍ය කරන ඉලක්කයක් මං ලබා දුන්න හින්දා. ඒ බිම බලාගෙන පාත්‍රාවත් අතින් අරගෙන ඊ타මත්ම සංවරව ඊ타මත්ම සංවරව ගුණයෙන් යුක්තව ගුණයෙන් යුක්තව ගෙදරට වඩින්න පාරේ වඩින ස්වාමීන් වහන්සේ දැක්කහම කෙලස් තියෙන ඇත්තන්ගේ සිත්වල කෙලස් සංසිඳෙනවා නේද මේ ධනෙස් දෙක පණ නැතුව ගිහිලා දෙකට නැවිලා වැටෙනවා වගේ වෙනවා ඉතින් එහෙම වෙලා අනේ මමත් ওই தත්ත්වයටපත් වෙනවා කියලා අදහසක් ඇති වෙනවා ඉතින් එහෙම தත්වයකටපත් වෙන්න තමන් අපි හැම වෙලේම මේ වගේ ජීවිතේ ජීවත් කරවන්න ඕනේ මේ පිළිපාතය ගැන මෙනෙහි කරලා. ඉතින් මම ආරාධනා කරනවා උපාසක දානේ වෙලාවේ පන්සලේ සිල් ගන්න නැත්තො. ඕක ගැන හිතන්න ඕනේ. සමහර අයට ඒක ගැන කිසිම කල්පනාවක් නැහැ. මොකද ඒ කරන්නේ? දානේ වලදමු ගමන්. කිඹුලෝගල ගහලා වාගේ. හරිද? ඒ දානේ වළඳලා උපාසක බණමඩුවේ උපාසිකා බණමඩුවේ මොකද කරන්නේ? බුදියනවා සක්මන් කරන්නේවත් මොකක්වත් නැහැ. සමහර ඇත්ත බණ කියනකොටත් බුදියනවා. සමහර ඇත්ත ඉඳලාමත් ගොරවනවත් එක්ක. හරි. ඉතින් ඒ ඔක්කොම අපේ හිතේ තියෙන කුසීතකම නිසා වෙනවා. ඊළඟට සත්තු මහත්ත පච්චවෙක්කනතා මට ලැබිලා තියෙන ශාස්ත්‍රයන් වහන්සේ කොච්චරනම් කොච්චරනම් මහත් වූ සාස්තුරයන් වහන්සේ නමක්ද. ඒකේ වටිනාකම පින්නන්නේ උඩ අයර දන්නේ නැහැ. හ්ම් ඉතිපීසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ කියලා අපි කියනවා තමයි දවස ගානේ කියනවා. නමුත් මේ වගේ තේරුම් හොයන්නේ ඒ බුදු ගුණ Tamanට දැනෙන විදිහට Taman ඒවා භාවිතයට ගන්නේ නෑ පිටත් ගාතාව කියනකොට බුදු ගුණයන් අපිට දැනෙන්න ඕනේ ඒ බුදු ගුණ කොච්චර දැනෙන්න ඕනද කියනවනම් ඒවා හින්දා වීරිය උපදින්න ඕන අපිට අනේ අපිට මේ වගේ බුදුරජාන් වහන්සේ නමක් ලැබුණානේ කියලා මගේ ශාස්ත්‍රවලයන් වහන්සේ නේද රහසින්වත් පව් කරන්නේ නෑ රහසින්වත් පව් කරන්නේ නෑ කියලා දැනුණොත් Tamanටත් ඒ වීරිය උපදින්න ඒක හේතුවක් වෙනවා ඒ විතරක් නෙවෙයි හින්දා බුදු ගුණ හොඳට මෙනෙහි කරලා ශාස්ත්‍රයන් වහන්සේගේ වටිනාකම. ළඟට ඒ ඒ ශාස්ත්‍රු ශාසනය ඒ ශාසනය කියලා කියන මේ ධර්මය නේද මට අන්ධ භක්තියකින් වැළඳ ගන්න ඕන එකක් නොවන බව Tamanට තේරුම් ගන්න පුළුවන්. ගවේෂණය කරන කෙනෙකුට තේරෙනවා එහි මාර්ගයක් දේශනා කරලා තියෙනවා. කරන ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. කරන ක්‍රමයක් දේශනා කරලා තියෙන කියලා කියන්නේ ඒක වැහිච්ච ක්‍රමයක් වෙන්න බෑ. ක්‍රමයක් තියෙනවා කියලා කියන්නේ ඒ තමයි අපිට තියෙන ලොකුම අස්වැසිල්ල. හ්ම් අද කාලේ අපි ධර්මයේ නියම ධර්මයේ මොකද්ද කියලා හොයාගන්න විදිහක් නැහැ හොයාගන්න විදිහක් නැහැ කියලා කියනවා. හ්ම් නියම ධර්මයේ මොකද්ද අන්න අර කට්ටිය සත්‍ය අවබෝධ කරනවා කියනවා මේ පැත්තෙන් සත්‍ය අවබෝධ කරා කියනවා රහතන් වහන්සේලා පහළ වුණා කියනවා. ඉතින් නේද පහළ වෙලා මහා ගාම්භීර ප්‍රකාශ නිකුත් කරනවා. ඉතින් ඒ වගේ නොයේකුත් දේවල් සිද්ධ වෙනකොට අපිට අපි බොහෝම අසරණ තත්ත්වයකටපත් වෙනවා. නේද? පැහැදිලිවම මාර්ගයක් කියන රහතන් වහන්සේ නමක් ඉන්න ඕනේ. රහතන් වහන්සේ නේ රහත් නොවුන උත්මේකට වා ගවේෂණය කරන්නෙකුට පවා එන්නත් මේ මාර්ගය කියන්න පුළුවන්. ඒ මාර්ගය දේශනා කරලා තියෙනවා. දේශනා කරලා තියෙන මාර්ගය කොහොමද? කවුරු හරි කියනවනම් මම රාගයෙන් සම්පූර්ණයෙන් අත මිදුණා කියලා. හරිද? රාගයෙන් අත මිදෙන්නේ නැතුව රාගයෙන් අත මිදෙන ක්‍රමවේදය දේශනා කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරලා තියෙන හින්දා අඩුවක් නැතුවම මෙන්න මේ දේ කළොත් මේ දේ වෙනවාය කියලා දේශනා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් රාගයෙන් සම්පූර්ණයෙන් අතමිදිච්ච කෙනාට අරිට වැඩිය හොඳට දේශනා කරන්න පුළුවන්ද? පුළුවන් වෙන්න ඕනද නැද්ද? එයා දන්නවා ගිය මාර්ගය මොකක්ද කියලා. ගිය මාර්ගය මොකක්ද කියලා එතනත්ත දන්නවා. එහෙනම් සත්‍ය අවබෝධ කරගා කියලා කවුරු හරි කෙනෙක් කොතන හරි පින්නත් මේ මාර්ගය මාර්ගය දේශනා කරනවා නම් මෙන්න අසරණ වෙච්ච ඔය කට්ටියට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන මාර්ගය මෙන්න මේ විදිහටයි ඒ ගමන යන්න ඕනේ. මේ බලන්න මෙන්න මෙහෙම කරොත් මෙහෙම වෙනවා, මෙහෙම කරොත් මෙහෙම වෙනවා, මෙහෙම කරොත් මෙහෙම වෙනවා. සීලය මේකටයි, සමාධිය මේකටයි, ප්‍රඥාව මේකටයි. මේ වාගෙන් හිත ගැලවෙන ආකාරය මෙන්න මෙහෙමයි, මෙන්න මෙහෙමයි කියලා එකකට එකක් ප්‍රතිවිරුද්ධ වෙන්නේ නැති වෙන්න, ගැටෙන්නේ නැති වෙන්න, තර්කයට අහු වෙන්නේ නැති වෙන්න යමෙකුට දේශනා කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ දැනත් එක් කියනවා නම් මම රහත් වෙලාය කියලා පැහැදිලි ක්‍රමවේදයක් අන්න ඒ තනත්තාගේ රහත් භාවය පිළිබඳ අපිට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. හරි. සියලු කෙලෙස් අයින් කරන්න, අයින් ආසාවන් අයින් කරන්න, ආසාවන් අයින් කරන්න එතකොට කරයි. කොහෙන් අයින් කරන ක්‍රමය කියන්න බෑ. නේද? මම මේ සාන්ත සෝය අත්ින්දා කියලා ලස්සනට කියනවනේ. ඉතින් කියනවනම් කරපු ක්‍රමය කියන්න බෑ. නේද? කරපු ක්‍රමය කියන්න පුළුවන් නම් අන්න අපිට යම්කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්. අනිත් එක ඉතින් එහෙම කියන්න දඟලන්නෙත් නෑ. ඇයි? රහතන් වහන්සේ නමකට එහෙම කීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැති හින්දා. ඉතින් කොහොම නමුත් කමක් නැහැ. අපිට අන්න ඒ වගේ මේ ශාස්ත්‍රු ශාසනයෙහි තියෙනා වූ ධර්මය निराවුල්ව තේරුම් ගන්න පුළුවන්, निराවුල්ව කරන්න කලින් දැනගෙනම කරන්න පුළුවන් කියලා Tamanට ලැබිච්ච ඒ ලැබිච්ච ඒ දායාදේ අර ශාස්ත්‍රවේයන් වහන්සේ වගේම ධර්මය සහ මහා සංඝරත්නය කියලා තමන්ට ලැබිච්ච මේ මනුස්ස ජීවිතය ඒ ඔක්කොම ගත්තම අපි කියනවා ලැබිච්ච දායාදය කියලා. ඒක තමයි 6 වෙනි කාරණාව. දායජ්‍ය මහත්ත පච්චවේකන තමයි ලැබිලා තියෙන මට ලැබිලා තියෙන දායාදය මට ලැබිලා මට මට උරුම වෙලා තියෙන වටිනා වස්තු මට මේ ජීවිතේ මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභද නැද්ද? බුද්ධෝත්පාදයේ දුර්ලභද නැද්ද? නේද? කල්යාණ මිත්‍ර සේවනයේ දුර්ලභද නැද්ද? කොච්චර දුර්ලභද? එහෙනම් මං ඒ වගේ දායාදයක් ලැබු කෙනෙක් මේ මේ අවස්ථාව ගිලිහුණොත් ආයෙ මට කොතනින් ගොඩ එන්න පුළුවන් වේද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ අවස්ථාව ගිලිහෙන්න දීලා හරියන්නේ නැති බව අපිට දැනෙන්න ඕනේ. ඒක අර අපි කියන්නේ කලදුටු තන වල ඉහගනු කියලා ඒ කපටිකමකට ඒක නම් කියන්නේ. නමුත් කලදුටු තැන තමයි මෙතන. කාලය දැක්කනම් යම් කිසි කෙනෙක් තමන්ගේ ප්‍රයෝජනය සිද්ධ කරගන්න කියලා. මේ කාලය ගිලිහෙන්නයි යන්නේ. ඒක තේරුණාම තමයි තේරෙන්නේ මේ කාලය ගිලිහෙන්නයි යන්නේ. මේ වගේ කාලයක් මට ආය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ වෙලාව මම මේක වෙනත් දෙයකට වෙනත් අනර්ථවත් දෙයකට යොදවලා හරියන්නේ යොදවලා හරියන්නේ නැහැ. මම මේක හරියටම කළ යුතු දෙයටම යොදවන්න ඕනේ කියලා අපිට දැඩි අදහසක් ඇති වෙන්න ඕනේ. හරිද? අපිට දැඩි අදහසක් ඇති වෙන්න ඕනේ. මෙන්න මේක තමයි කළ යුත්තේ මේ වෙලාවේ කළ යුත්තේ මට ශාස්ත්‍රෝරයන් වහන්සේ කොයිතරම් මහත් වූ කෙනෙක්ද? ඒ වගේම මට ලැබිලා තියෙන දායාදේ මනුෂ්‍ය ජීවිතේ ලැබිලා. මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන දුර්ලභ දුර්ලභභාවය දන්නවද කොච්චරද කියලා? මේ ලෝකේ වැඩියෙන්ම ඉන්නේ ඉන්න ඉන්නේ අපේ ගෙදරක් ගත්තොත් වැඩියෙන් ඉන්නේ මනුස්සයෝද තිරිසන් සත්තුද? කොච්චරද? කියන්න බෑ කූඹියාගේ ඉඳන් වේයාගේ ඉඳන් හුණාගේ ඉඳන් මීයාගේ ඉඳන් නේද? ඔක්කොම අපේ වත්ත ගත්තොත් ඔච්චර මෑස් වගේ නම් ඔක්කොම නේද? නවීන තාක්ෂණ විද්‍යාවේ නිර්මාණ නෙවෙයි. ඒවා මේ ලෝකේ පහළ වෙන විඥානයන්. එහෙනම් ඒ තත්ත්වෙට මාවපත් වෙන්න පුළුවන්. දැන් ඕපපාතිකව පහළ වෙන പ്രേතය භූතේ මලයක් ඉන්නවා. අන්න ඒ තැන් වලට සුදුසුකම් ලැබුවොත් නම් ඉක්මනටම පුළුවන් වැඩේ කරගන්න. නමුත් මනුස්සයා කියන කෙනා කොච්චර ඔය සියලුම සත්‍යයන්ගෙන් අපායවල හැමතැනම ඉන්න අයගේ පව් ගෙවිලා මනුෂ්‍ය ජීවිතයක් ලබන්න ඒ ඒ අයගේ අවශ්‍යතාවයන් ආවට එනේ ණයට මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පුළුවන්ද? ඇයි? එද කෝටි ගණන් ගත්ත කෝටි 700යි ඔක්කොම මිනිස්සු ඉන්නේ. අපේ එක දිස්ත්‍රික්කයක් ගත්තාම කුමින් නැති කෝටි 700කට වැඩිය. එක දිස්ත්‍රික්කයක් ගත්තාම. නේද? එහෙනම් දිස්ත්‍රික්කයක් ඕනේ නැහැ. එක ගමක් ගත්තාමත් ඇති. ඒ තරම්ම. එහෙනම් කොහොම දුර්ලභ බවක් තියෙනවද මනුස්ස ජීවිතේ? ඉතින් ඇයි මනුස්ස ජීවිතයක් ලැබෙන්න නම් කොතන හරි තැනක අම්මෙක්ගේ තාත්තෙක්ගේ එකතු වීම තියෙන්නම ඕනේ. හ්ම් තියෙන්නම ඕනේ. ඒ එවැනි අවස්ථාවක විතරයි මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. ඉතින් මේ වගේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා මේ මදිවට බුද්ධ ශාසනයක් කියන එක කොයිතරම්නම් දුර්ලභද? ඒ වගේ එතකොට මං මන්ද බුද්ධික වෙන්න නැතුව ඉපදිලා මේ වගේ මහා වටිනා ජීවිතයක් මට හම්බෙලා තියෙනවා. ඒ වටිනා ජීවිතයක් හම්බෙලා තියෙන වෙලාවේ මම මොකද මේ කර කර ඉන්නේ කියන්නේ? ගඩොල් එකතු කරනවා, වැලි එකතු කරනවා, සිමෙන්ති එකතු කරනවා. ඒකද වැඩි? කාටත් එක්කද මේ කියන්නේ? මටත් එක්ක. මමත් පැවිදි වෙලා ගඩොල් ටික මනම් එකතු කරන්නේ ආරන්නේ හදන්න, වැලි ටික මනම් එකතු කරන්නේ නේද? ඒකම නම් ලාභ සත්කාර වලට ගිජු වෙලා කටයුතු කරනවා නම් ඒක විතරක් නෙවෙයි. එහෙනම් මගේ පැත්තෙන් මම නේද? මගේ නිවන සඳහා කළ යුතු දේ සම්පාදනය කරගන්න ඕනේ. මගේ යහපත සඳහා කළ යුතු දේ සම්පාදනය කරගන්න ඕනේ පිළිබඳ. ඉතින් ඒ වගේ මේ අතත් කල්පනා කරන මට ලැබිලා තියෙන ජීවිතේ මේ විදිහට යවන්න හදන්නේ. මට ලැබිලා තියෙන මේ ජීවිතේ මේ විදිහටද මම කරන්න හදන්නේ මේ විදිහටද මම කරන්න හදන්නේ කියලා මෙනෙහි කරගන්න ඕනේ. හරිද? මෙනෙහි කරලා කටයුතු ටික සම්පාදනය කරගන්න ඕනේ. ඒක තමයි දායජ්‍ය මහත්තයා කියන්නේ. අපි මෙනෙහි කරන්නේ නැහැ. මට ලැබිලා තියෙන සම්පත ගැන මෙනෙහි කරන්නේ නැහැ. හ්ම් කාලාන්තයක් තිස්ස කොච්චරනම් සසර ජීවිතේ නොඉඳා නොඉඳා වූ සැපක් තියෙනවද? නැහැ. සසර ජීවිතේ නොඉඳා වූ දුකක් තියෙනවද? නැහැ. ඉතින් එව්වම නේද ඉල්ලන්නේ මේ. තව කොච්චර යන්න ගියත් ඒකමද නැද්ද? නේද? ඒකම ඒකම ඒකම ඒකම නැවත නැවත නැවත නැවත නැවත නැවත විඳින්න වෙලා තියෙන මගේ හිතේ ගිල්ලන හින්දා. ආන් ඒ ඒ රත් වෙන දැවෙන ඒ ඉල්ලනකොට අපි ආශ්‍රව ධර්මයන් ගැන කතා කරද්දී කිව්වා. ඒ ඉල්ලනකොට අපේ අපි ඒක නොදී හිටියොත් නේද කැමති රූප ඕනෑ කියලා ඉල්ලනකොට නොදී හිටියොත් රත් වෙන දැවෙන ස්වභාවයක් එනවා ආශ්‍රවයන් හින්දා. ආන් ඒක අයින් කරගන්න තියෙන එකම අවස්ථාව මේක. ඒක අයින් කරගන්න තියෙන එකම අවස්ථාව මේක. අන්න බලන්න එහෙනම් දායජ්‍ය මහත්තයා ඒවා මෙනෙහි කරන්න ඕන පින්නන්නේ අහගෙන නේද දැනගත්ත දේ හොඳින් මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් මෙනෙහි කරේ නැත්නම් අපි ඔහේ ඉන්නවා ඔහේ ඉන්නවා මැටි ගුලිය වගේ එක පාටම කෙලෙස් වලට අදාළ තැන් වලින් විසිරෙන්න අයින් වෙන්න අපේ හිතට ශක්තිමත් භාවයක් නැති වෙනවා. සර්පයා දකින්න ඕනේ. හොඳයි. ඊළඟට තීන මිද්ද විනෝදනතා. තීන මිද්ද ස්වභාවයන්. හරිද? චිත්ත චෛතසිකයන්ගේ තියෙන මැලි ගතිය නිකන් අර හැකිලිච්ච ගතිය ප්‍රබෝධමත් නැති ගතිය අපි අර ඉන්නේ ඒ අර අර ඔකට හොඳම උදාහරණ තමයි මැටිගුලිය කියලා කියන්නේ. හරි. හිත කිසි දෙයක් කරන්න මොහේ පල්ලෙහාට වැටෙනවා වගේ කිසි දෙයක් කරන්නේ නැහැ. දැන්ලා තියෙනව නේද එහෙම? සමහර දවස්වලට එහෙම තදින්ම තියෙනව නේද? මුකුත් කරන්න හිතෙන්නේ නැහැ. නේද අපේ ජීවිතය හරියට නිකන් තීන මිද්දෙන් අයින් වුණාම කොහොමද රෝසමා මලක් වගේ මලක් වගේ ප්‍රබෝධමත් ස්වභාවයක් තියෙනවා ඉක්මන ඉක්මනට ඇවිද ඇවිදිනවා ඉක්මන ඉක්මන වැඩි කරනවා සමහර අය එහෙම හරි කාර්යක්ෂම හරි වේගවත් ආදර්ශ සම්පන්න සකසුරුවම්ම ඒ වැඩ ටික කරනවා ඒව ඔකටම බාධා වෙන ලොකු හිතේම ඇති වෙන අවශ්‍ය නැති ධර්මතාවයක් තමයි තීන මිද්ද කියලා කියන්නේ අන්න ඒ තීන මිද්දේ පළවා හරින්න අවශ්‍ය කරන කටයුතු කරනකොට වීරය වීරය උපදිනවා වීරයට ඉඩ තියෙනවා ඉතින් ඒකින්ද අපි ඒවා ගැන මෙනෙහි කරලා තීන මිද්දේ දුරු කරන්න අවශ්‍ය කරන වැඩ කටයුතු කරන්න ඕනේ ඊළඟට තියෙනවා වටිනාම කාරණාවක්. ඒ තමයි කුසීත පුද්ගල පරිවර්ජනතාව කියලා. කුසීත පුද්ගල පරිවර්ජනතාවය හරීම ඕනේ පින්නත්. ඇයි ඒක ඕනේ? මේක බෝ වෙන රෝගයක් කියලා දන්නවද? කුසීතකම අකුසලයට නැඹුරු බව කුසලයේ වර්ධනය කරන්න තියෙන ප්‍රමාදය ඒවා බෝවන රෝග. ඇයි අපි පල්ලෙහා අපි පල්ලෙහාටම අදින ගතියක් කෙලස් වල තියෙන්නේ. හැබැයි මොකද වෙන්නේ? අපි කොහොම හරි ඉහළට යන්න හදනකොට නේද? අමාරුවෙන් අල්ලගෙන ඉහළට යන්න හදනකොට කකුලෙන් අදිනවනේ. ඔව්වා පස්සේ කරන්න පුළුවන්. මේ අනිත්තර තමයි මූලික වෙලා තියෙන්නේ. මේවාට තමයි මූලිකත්වය දෙන්න ඕනේ කියලා අපිට ඒ කටයුත්ත හරියට කරන්න පුළුවන්කමක් නැත්නම් පින්වත් නේ. ඒක කරන්න ඉඩ දෙන්නේ නැත්නම් ඒ ළඟම ඉන්න අයගේ උනන්දුව නැති වෙනකොට ආශ්‍රය කරන අය කුසීත පුද්ගලයෝ වෙනකොට අපිත් ඒ පැත්තටම ඇදී ඇදී යනවා. ආන්ගේ පුද්ගලයන්ගෙන් ක්‍රමානුකූලව අයින් වෙන්න ඕනේ. ඒ පුද්ගලයන්ගෙන් ක්‍රමානුකූලව අයින් වෙන්න වගේ බලා ගන්න ඕනේ. ඊළඟට ඒක ඒ වගේම තමයි ආරද්ධ වීරයෙන් කටයුතු කරන පුද්ගලයන්ව සේවනය කරන්න. ආරද්ධ වීරිය පුද්ගල සේවනතා. එතකොට අපිට උනන්දු ඇති වෙනවා. හැම වෙලෙම කුසල් වඩන්න. ගෙදරට ආපුවම කවුරු හරි සමහර අය ඉන්නවා ගෙවල් වලට ආපුවම අයියෝ හරීම රසවත් දේවල් කියවන්නේ. නේද? අහගෙන ඉඳලා පණ යනවා. එහෙනම් ඉවරක් නැහැ කියවනවා කියවනවා කියවනවා කියවනවා අතන වෙච්ච දේ මෙතන වෙච්ච දේ කාපු දේ බීපු දේ අඳපු දේ නාපු දේ එහා පැත්තේ ගෙදරට වෙච්ච දේ නේද අතන කියපු එක මෙතන කියපු එක පැය ගණන් ඉඳගෙන කියවනවා කියනවා යන්නෙත් නැහැ මලවදේ කියලා හිතන එතකොට නේද ඇයි යන්න කියන්නත් බෑ නේද ආ අන්න ඒක තමයි වැඩි යන්න කියන්නත් බෑ ඉතින් මේ ඔහේ එකතු වෙලා ඔහේ හැපි හැපි ඉන්න පුදුම වුණාවක් තියෙනවා හ්ම් හම්බුණාද මුණ මුණේ මුණ බලාගෙන ඉතින් ඉන්නවා. ඉතින් මුණේ මුණ බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම වමනාව ඒ ඒ වගේ පුද්ගලයෙක් එක්ක නැතුව හැම වෙලේම ඉක්ම ඩික්මට වැඩක් කරලා ඊළඟ වැඩේ ඊළඟ වැඩේ ඊළඟ වැඩේ ඊළඟ වැඩේ තමන්ගේ ලෞකික ජීවිතේ වැඩපවා ලෝකෝත්තර ජීවිතේ වැඩපවා ඉක්ම ඩික්ම ඉවර කරගෙන කාර්යයක් සමග වැඩ කරන අය දැක්කම අපිට බොහොම ලොකු අපේ තියෙන කුසීතකම් අයින් වෙලා බොහොම ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. බොහොම ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඉතින් පැහැදිලිද නැද්ද ඒක එහෙමමද නැද්ද? මොකද කියන්නේ? නේද කතාවට ඕන්න ඔහෙ තව ටිකක් ඉන්න අප්පා ඔය තව ටිකක් කතා කරලා යන්න බැරි ඈ අම්මේ කියලා දන්නේ නැද්ද? නේද? ඈ නැ ඉඳගත දැන නැගිටින්න බෑ අම්මේ ගෑවෙනවා. නේද? ඈ ඒ විදිහට නිකන් අර මේ හරීම හරීම ඇත්තටම මහා ඛේද වාචකයක් ඒක මේ ලැබිලා තියෙන අවස්ථාවේ ප්‍රයෝජනේ ගන්න නෑ. ඒකට නිදිමත ගතියින් ඉන්නේ මම එදත් මතක් කරා. ඒකට ඔළුව බරයි. ඉඳගත්තුත් ඉඳගන්නේ කෙලින් නෙවෙයි. නේද? කොහේ හරි පුටුවක උදන ඉඳගත්තුත් ඉඳගන්නේ හාන්සි වෙනකන් තියෙනවා. අර මේ ශරීරය හරස් අතර තියන්න පුදුම කැමැත්තක් තියෙනවා. ඔළුව කෙලින් අතර නෙවෙයි ඔළුව පෙරලලා තියන්න. ඔළුවට මුක්කු ගහන්න තියෙන කැමැත්ත තියෙනවා. ඒ තමයි මේ කුසිත පුද්ගලයන්ගේ හැටි. ඉතින් එහෙමද කියලා බලා ගන්න ඕනේ. හැම වෙලේම නිදි කිරණ ගතියෙන් තමයි ඉන්නේ. හරි. ඉතින් අන්න ඒ කායික මානසිකව තමන්ගේ ඒ තියෙන ස්වභාවය වර්ධනය කරගන්න ඕනේ කොහොම හරි කරලා. ඉතින් ඒකට ඒ වගේ පුද්ගලයන්ව ආශ්‍රය කිරීම ඉතාමත්ම වටිනා කාර්යයක් සමව වැඩ කරන බොහෝ වැඩ කරන පුද්ගලයන්ව ආශ්‍රය කිරීම ඉතාම වැදගත් වෙනවා. ඊළඟට පින්නත් මේ තමන්ම බලන්න ඕනේ තමන්ගේ මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කොහොමද කියලා පච්චවේක්ෂණතා ප්‍රත්‍යවේක්ෂා කරගන්න. සම්‍යක් ප්‍රධාන පච්චවේක්ෂණතා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කොහොමද මම කොහොමද මම කුසල් අකුසල් දුරු කරගන්න කටයුතු කරනවද? කුසල් වර්ධනය කරගන්න කටයුතු කරනවද? මගේ මේ ව්‍යායාමය කොහොමද? මගේ දැනට මම කරගෙන යන වැඩපිළිවෙල කොයි වගේ එකක්ද? කියලා සතර සම්‍යක් ප්‍රධාන වීරිය පිළිබඳ තමන්ගේ දැනට තියෙන සතර සම්‍යක් ප්‍රධාන වීරිය පිළිබඳ තමන්ම ප්‍රත්‍යක්ෂ කර කර තමන්ම ප්‍රත්‍යක්ෂ කර කර බලන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා මං කොතනද කියලා. ඉතින් නිකම් බෑ ධර්මය හොයාගන්න ඕන. හොයාගෙනයි ඒක බලන්න වෙන්නේ. දරුවන් කෙරෙහි එහෙම තියෙන බැඳීම. නේද කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. නේද? අඬන එක නේද? ඉතින් බැලුවද කොයි වෙලාව හරි ඇඬුණා නම් ඊයේ පෙරේදා බැලුවද? මම මොකද ඇඬුවේ? හ්ම්. එහෙනම් කියන අකුසල් නැති කරගන්න වීරයක් එහෙම තිබිලාද එහෙනම්? නෑ තිබිලා නෑ අන්න එහෙම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ පිළිබඳ. හ්ම්. හැම වෙලෙම බලන්න ඕන මම අද දවසේ රැයට නිදා ගන්නකොට බලන්න ඕන මම අද දවසේ මගේ කුසලයන් වර්ධනය කරන්න මොකද කරේ? මගේ අකුසලයන් දුරු කරගන්න මම මොකද කරේ? දවස ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. සතිය ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. මාසෙ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. එහෙම බලනකොට අපිට තේරෙනවා මම එක තැන ඉන්නේ. මම එක තැන නෙවෙයි නේද? වීරිය ගැන කියනකොට අපි කියන්න කියලා දෙන්නම්. සැඩ පහරකට ගහගෙන යනකොට අන්න ඒ තනත්තා එක තැන ඉඳත් වීරයක් තියෙන්න ඕනද නැද්ද? වීරිය අතහැරිච්ච ගමන් කොහෙද යන්නේ? ආපු දුර පල්ලෙහාට යනවා. උඩට පීනන එක්කෙනා ආපු දුර පල්ලෙහාට යනවා. නේද? ඒ වගේ අපි කම්මැලි වෙලා ගත කරන හැම මොහොතකම අපි ආපස්සට ගමන් කරනවා. ඒක නිසා මගේ සම්‍යක් ප්‍රධාන වීරිය කොහොමද කියලා ප්‍රත්‍යක්ෂා කරලා බලන්න ඕනේ. ඊළඟ අවසාන එක තමයි තදදි මුක්තතා කියලා කියන්නේ අපි හිත නැමි නැමිච්ච හිතකින් වාසය කරනවා වීරියෙන් ඉන්නව කොහොම හරි කරනවා. යටිතල් උද්දුතල් තද කරගෙන දත් මිටි මොලවගෙන මම මේ අකුසලයන්ට ඉඩ දෙන්නේ නැහැ කියන වීරයෙන් හැම වෙලේම මම තීන මිදෙට ඉඩ දෙන්නේ නැහැ මම කාමචන්දෙට ඉඩ දෙන්නේ නැහැ මම ව්‍යාපාදෙට ඉඩ දෙන්නේ නැහැ මේ විදිහට ඉඩ දෙන්නේ නැහැ ඒ සඳහා අවශ්‍ය කරන දේ කරනවාමයි කරනවාමයි කරනවාමයි කියලා දැඩි ඉතා දැඩි අතුලාන්ත පෙළඹවීමකින් කටයුතු කරන්න සූදානම් කරගන්න ඕනේ ඉතින් ওই ටික තමයි අපි ආයෙ මතක් කරමු. පළවෙනි එක අපාය බය පච්චේකනතා. ආනිසංස දස්සනතා. ගමන විති පච්චේකනතා කියලා කිව්වේ අර ඒ ඒ උතුම් පුද්ගලයන්ගේ චරිතය තමගේ ජීවිතයට එකතු කරගන්න එක. ඊළඟට පින්ඩපාත පචායනතා. ශාස්ත්‍රවරයන්ගේ සත්තු මහත් පච්චේකනතා. ශාස්ත්‍රවරයාගේ තියෙන මහගල தত্ত্বය පිළිබඳ දායජ්‍ය මහත් මහත් පච්චේකනතා මට ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතයේ බුද්ධෝත්පාද කාලයේ ලැබිලා තියෙන විශේෂයෙන් ධර්මය. අන්න ඒවා ගැන හොඳට මෙනෙහි කිරීම. ඊළඟ තීන මිද්ද විනෝදතා තීන මිද්ද දුරු කර ගැනීම නැති කරගෙන වාසය කිරීම. ඉතින් ආලෝක සංඥාවන් නැති කරගනිමින් සක්මන් කරමින් එහෙම ඒ විදිහට ඒක ඒක දුරු කර ගැනීම. කුසීත පුද්ගල පරිවර්ජනතා ආරද්ධ විදිය පුද්ගල සේවනතා සම්පදාන සම්‍යක් ප්‍රධාන පච්චවේකනතා සහ තද්දි මුක්තතාව කියන කාරණා 11ක්. මේ කාරණා 11 තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට එකතු කරගන්නවා කියන්නේ මේවා අනුව ක්‍රියාත්මක කරොත් විශාල වීර සම්පන්න ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. රබර් බෝලයක් වෙන්න පුළුවන්. හරිද? එහෙම වුණොත් කොච්චරවත් අපිට ලොකු යහපතක් උදා වෙනවා. දැන් මැටි කුලියක් වගේ ජීවත් වෙන්නේ නැතුව ඉක්මනින්ම අකුසල් දුරු කරගෙන කුසල් වර්ධනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන වීරිය උපදවාගෙන සසර සුවපත් කරගන්නවා මමත් සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු මං පරන්ති හොඳ පින්නත් නියද නිවන් මඟ ධර්මදේශනා මාලාවේ නවවැනි බොජ්ජංග දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අපි සූදානම්